ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාශේඛර පිරිවෙන් විහාරවාසී වත්තල ශාන්ත මරියා විද්‍යාලයේ ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ මීට ස්වල්ප මොහොතකට පෙර ගෞරවනීය දේශිකානන් වහන්සේට දැහැත්වට්ටි පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කළා. එම ආරාධනාව සිදු කළේ පානදුරු උයන් කැලේ සමුද්‍රමාවතේ ජී.පී. මුනිදාස මහත්මයා විසින්. අද ධර්මදේශ සාදු සාදු සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා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 කාරුණික පින්වත්නි පින්වත් හැමදෙනා මේ අවස්ථාවේ සූදානම තිලෝකාග්‍ර අමාමෑණී ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නටයි ඒ සඳහා අප මාත්‍රුකා කරන්ට යෙදුනේ කුද්දක නිකායෙහි ධර්ම ග්‍රන්ථ 15 අතර එන සුත්ත නිපාතේ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 විශේෂයෙන්ම චංකී, තාරුක්ක, තෝදෙය්‍ය, එවැගේම ජානුස්සෝනි, පොක්කරසාති කියන මේ ප්‍රධාන මහාසාර බ්‍රාහ්මණයෝ පස් දෙනෙක්. මේ අයගේ ශිෂ්‍යෝ දෙන්නෙක් හිටියා වාසෙට්ට භාරද්වාජ කියලා.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 කොට භාරද්වාජගේ මතය උනේ එහෙම. වාසෙට්ට කියන මේ තරුණ බ්‍රාහ්මණයා කියනවා යම් කිසි අවස්ථාවක ඉඳලා සිල්වත් වුණා නම් ශීලවන්ත භාවයටපත් වුණා නම් සිරිත් වලින් යුක්ත නම් ඒ පුජ්‍යලයට කියනවා බ්‍රාහ්මණයා කියලා. වෙනතුනේ වාසෙට්ට බ්‍රාහ්මණයාගේ මේ මතයේ සාරාංශයෙන් ඉදිරිපත් කළොත් වාසෙට්ට කියන්නේ කර්මයෙන් ක්‍රියාවෙන් චර්යාවෙන් හැසිරීමෙන් තමයි යම් කෙනෙක් බ්‍රාහ්මණේ බවට පත් වෙන්නේ. දෙදෙනා අතර මත දෙකක් තියෙනවා. භාරද්වාජ කියනවා උපතින් බ්‍රාහ්මණයෙක් වෙනවා කියලා. වාසෙට්ට කියනවා ක්‍රමයෙන් කර්මයෙන් චර්යාවෙන් බ්‍රාහ්මණයෙක් වෙනවා කියලා. පින්නතුනි දෙදෙනා අතර සංවාදය ඇති වුණා එකඟත්වයකටපත් වෙන්න බැරි වුණා. මේ වෙලාවේදී වාසෙට්ට බ්‍රාහ්මණය යෝජනා කරනවා මිත්‍රය ශාක්‍ය කුලයෙන් පැවිදි වුච්ච ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නයි කියලා ඊටාම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 ගිරවා කියු සැනින් අපිට චිත්‍රයක් හිත තුළ මැවෙනවා මේ ස්වභාවයෙන් යුක්ත සත්වයේ මේ විදියට ඒ ඒ જાතීන් අතර සත්ත්ව ලෝකයේ විවිධත්වයක් වෙනස්කම් හඳුනා ගැනීමේ ලක්ෂණ පවතින. බුදුරජාණන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරලා උන්වහන්සේ දේශනා කරනවා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 නොමැති බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවක් පැහැදිලි කරන්නට මිනිසුන්ගේ පාටින් ಜಾතිය හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. මිනිස් ජාතිය තුල විවිධ වර්ණයන් වාසය කරනවා. නමුත් ඒ වර්ණය නිසා විවිධ වෙනස්කම් ඇති කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මිනිස්යන්ගේ ශබ්දයෙන් ජාතිය හඳුනා ගන්න පුළුවන් කමක්. මිනිස්ය කියන ජාතිය මේ ලෝකයේ තුල කොයිතන වාසය කළත්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 ඒ එක්තරා අවස්ථාවක් තමයි මේ වාසෙට්ට සූත්‍ර දේශනාව තුල සඳහන් වෙන්නේ. මිනිස්යන් හැටියට ගත්තාම මිනිසුන් තුල ಜಾතිමය වශයෙන් ભેද භින්නතාවයක් හඳුනා ගැනීමේ ලක්ෂණයක් නැහැ. මිනිස්සු හැටියට සියලුම මිනිස්යන් එක සමානයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ මේ වාසෙට්ට සූත්‍රය හරහා දේශනා කරන්නට යෙදුණා. වෙනතුනේ මිනිස්යන් අතර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 අභ්‍යන්තරය තුල සිත තුල ආධ්‍යාත්මය තුල අපි ගොඩනගාගත යුතු දෙයක්. රාගාදී සියලුම ක්ලේශ ධර්මයන් ගෙවම් කරලා දානවා. ඒ වගේම දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටිය ඒ රහත් උත්තමයා තුල දක්නට ලැබෙන්නේ නැහැ. ඉන්ද්‍රිය দমনයෙන් යුක්තයි. ඉන්ද්‍රියන් වල තිබෙන්නා වූ দমনය චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති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 මේ ධර්ම කරුණු ඔස්සේ පැහැදිලි කරනවා අපේ ජීවිතයේ කොයි ආකාරයෙන්ද ගොඩනගා ගන්න කියලා මේ දේශනාව කෙලවර වාසෙට්ට භාරද්වාජ කියන බ්‍රාහ්මණයෝ දෙන්නා අජ්ජතග්ගේ පානුපේතම් සරණං වාසකෝ භවිස්සාම කියලා අදපටන් දිවිහිමියෙන් අපේ උපාසකයන් බවට තෙරුවන් සරණ ගිය උපාසකයන් බවට පත් වෙනවයි කියලා මේ සූත්‍ර දේශනාව අවසානයේදී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 අට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු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 ඔබට මෙම ධර්ම දේශනාවේ සංයුක්ත තැටියක් ඕ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.